ආනන් වහන්සේ මේ මොහොතේ බණශාලාවේ ධර්ම දේශනා කරමින් වැඩ ඉන්නේ. බණශාලාව අතරින් නුසුදුසු අයුරින් පැමිණෙන මේ අහිංසක පතාචාරාව දුටු බුදුරජාණන් වහන්සේ නැගණිය සිහිය ඇතුවෙන්න නැගණිය සිහිය ඇතුවෙන්න මේ වචන ස්වල්පේ සිහිපත් කරනකොටම එතුමියට සිහිය ලැබුණා. කර්ම ශක්තිය එක පිට එක ආවත් පතාචාරාවගේ හදගැබේ මහා පින්බලයක් හැංගිලා තිබුණා. සිහිය ලැබූ පටාචාරාව නුවණැති පුරුෂයන් දෙපලක් විහි තමා වෙත විසි කරපු සලු දෙකින් එකක් ඇඳගෙන එකක් පුරවගෙන අනේ ස්වාමීනි මට සමා වෙන්න මම මරණ ගණනකින් දුක් විඳි අසරණවන්තියා අසරණ මගේ දුක් ගින්න නිවාලන්න කී කී බැලුණා මේ සිලිලාරෙන් ලතෙත් වෙච්ච సంతානයක් ඇති අපේ බුදුරජාණන් වහන්සේ අනන්ත කාලයක් සංසාරේ පුරණ ලද සත්‍ය පාරමිතා බලයෙන් මුළු ධම්සභා මණ්ඩපයේම සුවඳවත් කරලා එතුමියට දහම් දෙසුවා ශෝකාග්නියෙන් ඇවිලිච්ච හිතට මහ පුදුම සංසිඳීමක් ලැබුණේ. ඇය මෙහි නිසස්ත මහාන වෙලා රහත්ව බුදුදම් සිසිලෙන් සැනසෙලි ලැබුවා. තව මේ විදිහ අවස්ථා කොච්චර තියෙනවද? මේව අහනකොට බුදුරජාණන් වහන්සේ අසරණ ජීවිතවලට පිහිට වෙච්ච ආකාරය නැමිලා පේනවා. එතකොට පින්නතුනේ ඇති වෙන්නේ සාස්ත්‍රු ගෞරවේ. හොඳ කථාන්දරයක් තියෙනවා. අසරණ දාසියකගේ අහිංසක දාසී මාතාවකගේ ආරාධනයේද බුදුරජාණන් වහන්සේ දැක්වූ අපරිමිත සැලකිල්ල හොඳ හැටි පේන තැන පුන්නාවගේ කතාව. පුන්නාව අනේ පුදුසිටු නිවාසේ දාසිනිකාන්තාවක්. ඇයට බුදුරජාණන් වහන්සේගේ කරුණාව ලැබීම නිසා ඇය ලෞකිකත්වයේ ඉක්ම වූ ලෝතුරාමකටපත් වුණා. හොඳ ලස්සන කථාන්දරයක්. දෙවුරම් විහාරේ වස් පවාරණයෙන් පස්සේ බුදුරජාණන් වහන්සේ දූරමේ ඉඳලා දක්ෂිණගිරි ජනපදයට යන ගමන. ඒ ගමන නවත්තන්න කුසල රජුරුයි අනේ පිළිසුදුතුමයි විසාකා උපාසිකා මාතාවයි උත්සාහ කළා. ඒතන්ට ඕනකනේ දූරමම බුදුරජාණන් වහන්සේ නතර කරගන්න. නමුත් ඒ ආරාධනේ බාර ගන්න නැතුව බුදුරජාණන් වහන්සේ සරියුත් මුගලන් මහරහතන් වහන්සේලා එක්ක දක්ෂිණගිරි ජනපදයට වඩින්න පිටත් වුණා. අනේ පිඬුසුරුතුමා දැන් බලවත් දුකින් කල්පනා කර කර ඉන්නවා. එතනට ආව අර පුන්නා නැමැති දාසිය. පුන්නා දාසිය අහන මොකද සිටුතුමනි අද ලොකු හිත අමාරුවකින් වගේ. අනේ පිඬුසුරුතුමා කියනවා බුදුරජාණන් වහන්සේ දෙවුරම් විහාරේ නවත්ත ගන්න බැරි වුණා. අන්න දක්ෂිණ ගිරි ජනපදයට වඩිනවා ඒකයි මේ හිතේ දුකෙන් කල්පනා කරන්නේ. කුණ්ඩාවේ වෙලාවේ අහනවා සිටුතුමනි මට පුළුවන් බුදුරජාණන් වහන්සේව වඩම්මන්න. එහෙම කළොත් සිටුතුමනි මට ලැබෙන සැලකිල්ල මොකක්ද? පුණ්ණාවෙනි එහෙමනම් ඔබව 16 තනතුරෙන් නිදහස් කරලා අද ඉඳලා නිදහසේ පින්දහම් කරන්ට ඉඩ අවකාශ සලස්සලා දෙනවා. මේ වචන අහපු පුණ්ණාව හනික දුගුණ ගොහිල්ලා බුදුරජාණන් වහන්සේ වඩින පෙරමගට බුදුසිරි පාමුල වැඳ වැටිලා කියනවා ස්වාමීනි මේ පුණ්ණාව අසරණ දාසියක් මම මට අනුකම්පා කරලා ආපහු දිවුරම් විහාරයට ගුහින් වැඩ ඉන්න ස්වාමීනි අද ඔබ වහන්සේම වැඩියොත් මට විශාල ලාභයක් ලැබෙනවා බුදුරජාණන් වහන්සේ හෝ මොකද්ද පුණ්ණාවෙනි මගේ වැඩ සිටීමෙන් නුඹට ලැබෙන ලාභේ ඒ ස්වාමීනි දැන් ඔබ වහන්සේ ආපහු වැඩියොත් මම අද ඉඳලා දාසින් සමතුලින් නිදහස්. ඒ විතරක් නෙමෙයි. මට එතකොට අටසිල් සමාදන් වෙන්න පුළුවන්, දසසිල් සමාදන් වෙන්න පුළුවන්, ගුණ ධර්ම පුරන්න පුළුවන්. අනේ ස්වාමීනි මට අනුකම්පාවෙන් වඩින්න. මුන්නාවගේ මේ බැගෑපත් ලෙසින් කරන ලද අයදීමට ඇහුම්කන් දුන්න බුදුරජාණන් වහන්සේ කරුණා නිධාන බුදුරජාණන් වහන්සේ ඇයට ලැබෙන මහා පුණ්‍යලාභය ගැන සලකලා ඇගේ ඉල්ලීම පිළිඅරන් ඒක සැරේටම නැවතිලා බුදුරජාණන් වහන්සේ ආපහු ජේතවනාරාමයට වැඩම කළා. මේ